නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය ශ්‍රාවකේ දෘෂ්ටිය පිළිබඳව තමන් තුළ තිබිය යුතු අවබෝධය. එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් දෘෂ්ටියක් කෙසේ දැකිය යුතුද යන්න කාරණාව තමයි මේ මොහොතේ අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්නේ කියලා ඇහුවොත් අද අනන්ත අප්‍රමාණ ආර්ය ශ්‍රාවකයෝ සෝතාපන්න වෙන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච කට්ටිය සකු르දාගාමි වෙන්නේ සකු르දාගාමි වෙච්ච කට්ටිය අනාගාමි වෙන්නේ අනාගාමි වෙච්ච කට්ටිය රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන්න දක්ෂ වෙනවා. රාහත් වෙලා පිරිණිවන් පාන්න අදක්ෂ වෙනවා. මේ හැම කාරණාවකටම හේතු වෙලා තියෙන්නේ Taman දෘෂ්ටිය නිවැරදි ලෙස දැකලා නැහැ. එහෙනම් මේ දෘෂ්ටි පවතින්නේ කෙසේද? දෘෂ්ටියක නියම ස්වરૂපය කොමන ආකාරයකද? ඒක තේරුම් ගන්නේ කෙසේද? ඒකෙන් ගැලවෙන්නේ කෙසේද කියන කාරණා සෑම ආර්ය ශ්‍රාවකයෙකුටම ඉතා වැදගත් නිසා අද අපි මේ සාකච්ඡාව විශේෂයෙන් සිදු කරනවා. දෘෂ්ටියක් කියලා කියන්නේ නිශ්චිත වශයෙන් යමක් ඇතයි කියලා විශ්වාස කරනවා නම් ඒක අනිවාර්යම දෘෂ්ටියක්. දැන් අපට ප්‍රශ්නයක් එතකොට නිවනත් දෘෂ්ටියක්ද කියලා. ඔව් නිවනත් දෘෂ්ටියක් තමයි. යම් කිසි කෙනෙක් කියනවා නම් නිවන කියන එක ඒකාන්ත වශයෙන් ස්ථිර දෙයක් කියලා කිව්වොත් එයා නිවන කියන දෘෂ්ටියේ ඉන්නවා. අපට මතකයි තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ කරන සමයේදී ඒක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නිවන කියලා කියන්නේ එම් ස්ථානයක් තියනවාද? එයිමයි බමුණ එම තැනක් තියනවා. බමුණ කල්පනා කරන එම තැනක් තියනවා නම් එතන පැවැත්මක් තියෙනවනේ. පැවැත්මක් තිබුණා තැලීම ගැටීම තියෙනවනේ. එහෙනම් නිවනේ නිවීමක් තියෙන්න බෑනේ. පස්සේ සැකහිතලා නැවතානවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එහෙම තැනක් ඇත්තටම තියනවාද? බමුණ එහෙම තැනක් ඇත්තටම නැහැ කියලා කියනවා. ස්වාමිනී එහෙම තැනක් ඇත්තටම නැද්ද? එහෙම තැනක් තියනවා බමුණ කියනවා. ඇත්තටම තියනවාද කියලා අහනකොට එහෙම තැනක් නෑ බමුණ. ඒ කියන්නේ හැත කියලාත් නැත කියලාත් එකක් තමයි මේ නිවීමට කියන්නේ. එහෙනම් නිවීම නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන ඒ අවබෝධය තුලින් එයා දෘෂ්ටියක ඉන්නවා. යම් කිසි කෙනෙක් නිවන ඇතයි කියලා දෘෂ්ටියේ ඉඳලා කියනවා එයත් දෘෂ්ටිගත වෙලා ඉන්නවා. එහෙනම් මොකද්ද මේ දෘෂ්ටිය කියන ඒ ධර්මතාවයේ සැබෑ ස්වરૂපය කියලා බැලුවොත් යම් කිසි දෙයක් සත්‍ය වශයෙන්ම ඇතයි කියලා විශ්වාස කරනවා නම් ඒ සියල්ලම දෘෂ්ටියි. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ අනන්ත අප්‍රමාණ මේ ගමන වඩනකොට කමඨා වඩනකොට දෛනිකව ගුණයාපත්කම් Taman තුළ ප්‍රගුණ වෙනකොට අනන්ත අප්‍රමාණ මෙවැනි දෘෂ්ටි වලට පැටලෙනවා. ඒක ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා ගස් හැම දෙයක්ම දැකලා මේ හැම ගහක් තුලම තියෙන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ක්‍රමවේදයක්. මේ හැම දෙයක්ම කැඩිලා බිඳිලා ජීර්ණය වෙලා යනවා. මේක තමයි නිවැරදි දැක්ම. මම සම්මා දෘෂ්ටියට පැමිණුණායි කියලා හරි සන්තෝෂ වුණා. ඒ ප්‍රීතිය වචන වලින් කියන්න බැරි තරම්. හැබැයි කාලයක් යනකොට එයාට දුකයි හේතුව මේ සම්මාදිට්ඨියේ ඉන්න මම අනන්ත අප්‍රමාණ මේ ගස්වල වටිනාකම් දකිනවා. ගස්වල කොළ අඩු නම් ඒවා එලා දකින්නවා. කොළ වැඩි නම් ඒකට ප්‍රීති වෙනවා. සමහර ගස්වල ඖෂධීය ගුණය දකින්නවා. දැන් මේ නාම රූප ධර්මතාවය එතන නැහනේ. එහෙනම් මොකද්ද මේක තුල තියෙන අභ්‍යන්තර විදර්ශනාව එම නැත්නම් අභිරහස කියලා බැලුවොත් අපේ ප්‍රඥාව තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. අපේ අවබෝධය තප්පරෙන් තප්පරයට වැඩි වෙනවා. ඒ වැඩි වෙන සෑම මොහොතක් ගානේ අපි තුල තියෙන දෘෂ්ටිය වෙනස් වෙමින් පවතිනවා. මෙන්න මේ කාරණාව දැකීම අත්‍යවශ්‍යයි. එහෙනම් මන් දැන් දකින්න දේ තව ටිකකින් වෙනස් වෙනවා නම් මේ දේ ස්ථිර වෙන්නේ කොහොමද? දැන් ඇයෙන දේ දැන් තියෙන අවබෝධයට අනුව වැටහෙනවා නැවත සතියකින් විතර ඒ ධර්ම දේශනාව නැවත ඇයෙනකොට ඊට වඩා යමක් ඇයෙනවා නම් කලින් ඇයෙච්ච දේ අනිත්‍ය වුණා නේද එහෙනම් ඒක ස්ථිර වෙන්නේ කොහමද මේක තමයි මේ දේශනාවෙන් කියක දේශකයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කාරණාව තමයි උන්වහන්සේ අපට කිව්වේ කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි මාසයකින් විතර ආනකොට දැන් අමුතු අමුතු දේවල් දැනෙනවා. ගැඹුරු දේවල් වැටෙනවා. දැන් අර කතාව බොරු වුණානේ. එහෙනම් යමක් ස්ථිර වශයෙන් මෙන්න මේකමයි කියලා විශ්වාස කරනවා නම් ඒකාන්ත වශයෙන් මෙයා තුළ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච නම් මේ හැම දෙයක්ම අනිත්‍ය නම් මොකද්ද මේ පේන දේ තුළ තියෙන නිට්ටයභාවය? ඇයෙන දේ තුළ තියෙන නිට්ටයභාවය? එහෙනම් අපිට යම්කිසි කෙනෙක් ඇවිල්ලා කරවිල තෙල් දාලා කරවිල උයලා කරවිල කිරට අදලා සම්බෝල අදලා කරවිලම හදනවා කෑමට ව්‍යංජන පාක් වගේ. කටේ තියන්න බෑ මොනවා කටට ගත්තත් තිත්තයි ඔක්කොම තිත්ත જાති. හරියට තරහා මොකද්ද මේ පරිගැනීමට දාහනේ අදලා එතකොට ඇවිල්ලා කියනවා අනේ පින්වත් ස්වාමිනී මේ කියන කරවිල જાති හැම එකක්ම ඔබ වහන්සේට දුක් දෙන්න නෙමෙයි හැදුවේ. මේක තුල ඖෂධීය ගුණයක් තියෙනවා. ඔබ වහන්සේගේ ලේවල පවතින මේ අධික සීනි ටික ඒ තියෙන සියලුම පැණි රස ටික අයින් කරන්න ඔබ වහන්සේට බේසජ්ජයක් වශයෙන් අදලා තියන්නේ කියලා අර ඖෂධීය ගුණ ටික විනාඩි 20ක් විතර කිව්වාම උන්වහන්සේ සම්පූර්ණ පාත්‍රෙත් එක ලෙවකාලා වාගේ එක වළඳලා දානවා හේතුව අර කියන අප්‍රසන්න භාවය දැන් ප්‍රසන්න වෙලා නැද්ද අර අකමැත්ත දැන් කැමැත්ත බවටපත් වෙලා නැද්ද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දෘෂ්ටි තියෙනවා ආර්ය ශ්‍රාවකයා ඉස්සෙල්ලාම දෘෂ්ටිය කියන්නේ මොකක්ද? දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ කුමන ආකාරයටද? දෘෂ්ටියක් අපගේ සිත්වල පවතින්නේ කෙසේද කියන කාරණාව අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. මගේ දරුවා කියලා වඩා ගන්නකොට දෘෂ්ටියක් නෙමෙයිද? එහෙනම් කලින් භවයේ අම්මා තාත්තට මොනවද කියන්නේ? නැවත ඉපදිලා ඊළඟ භවයේ අම්මා තාත්තට මොනවද කියන්නේ? මේ දරුවා මගේ නම් එහෙනම් මෙතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයිද? සංසාරයේ හැම තැනම හැම හැම කෙනෙකුටම ඉපදිච්ච දරුවා හදත් අපට తాවකාලික හම්බ වුණා. తాවකාලික සම්බන්ධයක් නෑදෑකමක් කියන මානසිකත්වයේ නේද සම්මා දිට්ඨිය. දකින්න හැම දෙයක්ම ස්ථිර නැහැ. ප්‍රඥාව වෙනස් වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙනවා අන්න ඒ අවබෝධය නේද සම්මා දිට්ඨිය. අපි තාම සෝතාපන්න වෙලා නැහැ. අපි මේවා නිවැරදි ලෙස දකින්නේ මේ ඇති දේවල් හැම දෙයක්ම ස්ථිර වශයෙන් දකිනවා නම් එයා තුල ඇති සම්මා දිට්ඨියක් නැහැ. එයා තුල ඇති දැනුම එයා සම්මා දිට්ඨිය බවට පත් කරගෙන එයා තුල මෝහයේ මුලාවේ මාර්ගඵලයක් තියෙන්නේ ඒ නැති ඵලයක් එයා නිර්මාණය කරගෙන එහෙනම් මේ වගේ මුලා වෙච්ච මානසිකත්ව අනන්ත අප්‍රමාණ අද ආර්ය ශාවකය තුල පවතිනවා ආර්ය ශ්‍රාවකයෝ මේ වගේ මානසිකත්ව වලින් මුලා වෙලා ඵලයකට යන්නත් බැරිව තියෙන ඵලය Tamanට ප්‍රතික්ෂේප කරගන්නත් බැරිව තමා මිත්‍යාවෙම ඉඳලා මියපරලෝ යන්නේ නැද්ද? එහෙනම් මේ වගේ භයානක තත්ත්වයන් අපේ ජීවිතවල තියෙනවා නම් අපි නිවැරදිව දැනගත යුතුයි සම්මාවට කලින් මිත්‍යාව වඳුනාගත යුතුයි මොන වගේ මිත්‍යාවන්ද අපි තුල තියෙන්නේ කියන එක හරියටම දැනගෙන ඒ මිත්‍යාව සම්මාවට හැරවිය යුතුයි. දකින්න හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට අනිත්‍ය වෙනවා දැන් දැකපු දේ නැවත දකින්න බැරි අන්න ඒ කෝණයෙන් දකිනවා තමයි සම්මා දිට්ඨිය මම දැක්කාය කියලා එකක් හිතාගෙන සතියක් මාසයක් අවුරුද්දක් ගියත් මම ආවල් දවසේ ආවල් දේ දැක්කාය කියලා කියනවා නම් ඒ කියන්නේ එයා තාම මිත්‍යාවේ ඉන්නවා කියන එක නේද එහෙනම් ගෑනු පිරිමි කියලා දෙන කෙනෙක් නැහැ. මේ ලෝකයේ සත්ව ස්වභාවයක් තියෙනවා. හැබැයි ඇත්තටම සත්ව ස්වභාවයකුත් නැහැ. කොටස් 32ක එකතුවක් තියෙනවා. සතර මා භූතයන් නිර්මාණය වෙලා විඥානයක් ඇතුල් වෙච්ච තැනක සත්ව ස්වභාවයක් නිර්මාණය වුණා මිසක් ස්වභාවයට සත්වයා කියන්න බෑ. අනන්ත අප්‍රමාණ ආර්ය ශ්‍රාවකයෝ මේ සතර සතිපට්ඨානය වඩනකොට සතරමා භූත පිළිබඳව විදර්ශනා කරනකොට වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒක තමයි පටවිය කියලා යමක් ඇත, ආපෝ කියලා යමක් ඇත, වායෝ කියලා යමක් ඇත, තේජෝ කියලා යමක් ඇත කියලා මුලා වෙන්නේ නැද්ද? ඇත්තටම තථාගතයන් වහන්සේගේ දේශනාව අරන් බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පටවේ කියලා එකක් නැහැ. පටවි ස්වභාවයක් පවතිනවා. ඝන ස්වභාවයක් පවතිනවා. අල්ලලා බලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් යමක් පවතිනවා. එහෙනම් ස්වභාවය පටවිය විය නොහැකි නේද? ද්‍රව ස්වභාවයක් තියෙනවා ගලන ස්වභාවයක් තියෙනවා ඒවා හැලෙන ස්වභාවයක් තියෙනවා අන්නේ ස්වභාවය තමයි ආපෝ කියලා කියන්නේ ඇත්තටම ආපෝ කියලා ඒ වස්තුවක් එහෙම එකක් නැහැ ගලන ස්වභාවයක් තියෙනවා සියුම් ස්වභාවයක් තියෙනවා සිසිලට හැම තැනම වීදිලා යන්න හැම තැනම රිංගන්න පුළුවන් විදියට බොහොම පුංචි අංශු වලින් නිර්මාණය වෙච්ච ගලන ස්වභාවයක් තියෙන එකට වායෝ ස්වභාවය කියලා කියනවා වායෝ කියලා එම් එකක් නැහැ වතුරට උණුසුමක් තියෙනවා, ගස්කොළන් වලට තියෙනවා, පරිසරයට තියෙනවා, හැඟටත් උණුසුමක් තියෙනවා. මේ ගොඩනැගිලි බඩමුට්ටු හැම එකටම උෂ්ණත්වයක් නැද්ද? එහෙනම් මේ උෂ්ණත්වය කියලා කියන්නේ ස්වභාවය, තේජෝ කියන්නේ ස්වභාවයම්. එහෙනම් මේ සතරමා භූත කියලා කියන්නේ සතරමා භූතවල ස්වභාවයන් අතර පවතිනවා. ඒ ස්වභාවය විතරයි ඇත්ත අනිත් ඔක්කම බොරු. එහෙනම් ආපෝ ස්වභාවය තුල උස්වීමක් අඩුවීමක් නෑ නේද? හැබැයි උෂ්ණත්වය කියලා ගත්තාම තේජෝ කියලා ගත්තාම තප්පරෙන් තප්පරයට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැද්ද? සීතල වෙන්නේ නැද්ද? දැවෙනවා නම් වැඩි වෙනවා. දැවෙන ප්‍රමාණය අඩු වෙනවා නම් අඩු වෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍ය වෙන නිසා තේජෝ කියලා එකක් නැහැ. හැබැයි උෂ්ණත්වය නැත්නම් තේජෝ ස්වභාවය කියලා එකක් තියෙනවා. එහෙනම් මේ ආකාරයට අපි ඇත්ත හැත්ත සැටිය දකින්න ඕනේ. හැම දේ තුළම තියෙන යථාර්ථය අපි දකින්නට ඕනේ. මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මෙච්චර කාලයක් අපි දැකලා තින්නේ මිත්‍යාව. ඇයෙන හැම වචනයක් තුළම මේ දෝෂය තියෙනවා සම්මා සෝතේ තියෙනවද කියලා බැලුවම සම්මා සෝතයක් නෑ මිත්‍යා සෝතයක් තමයි තියෙන්නේ. ඇයි ඇයෙන හැම දෙයක්ම අපි විශ්වාස කරනවා මෙන්න මේ දිග තමයි අපිට කිව්වේ මේ දේ තමයි මං ශ්‍රවණය කළේ මේක තමයි මං හරියටම ආගත්තා මේක තමයි කාරණාව කියලා අපි විශ්වාස කරනවා අපට හැමතක මගේ ප්‍රඥා මට්ටමටයි මේක තේරුනේ එහෙනම් මගේ ප්‍රඥාවට වඩා ප්‍රඥාවන්තයන මීට වඩා තේරෙනවා නම් ඒ ටික මට තේරිලා නැත්තම් මට තේරිච්ච එක ඇත්තක් නෙමෙයි නේද සම්පූර්ණ කාරණා වැටහිලා නෑ නේද? එහෙනම් මට තේරිලා තින්නේ සම්පූර්ණ කාරණාව නෙමෙයි. බොහොම ස්වල්ප ටික කාරණාවක්. මෙන්න මේක දකින්න නැත්නම් එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. ලුණු රස, හැඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස කියලා අපි රස වර්ග හයක් ගැන කතා කරනවා. එහෙම රසක් ස්ථිර වශයෙන් තියෙනවා නම් එහෙනම් අපි යම්කිසි පැණි జాතිය කනකොට ඒ පැණි జాතිය කෑල්ලක් කනකොට දෙකක් කනකොට තුනක් කනකොට 10ක් කනකොට එක විදිහටම තියෙන්න එපාය. පළවෙනි කෑල්ල කනකොට තියෙන රස දෙවෙනි කෑල්ලේ නැත්තම් තුන්වෙනි කෑල්ල හතරවෙනි කෑල්ල යනකොට රස මොකවත් නැතුව ඒක මැටි ගුලියක් වාගේ තියෙනවා නම් එහෙනම් රස අපිට දැනිච්ච රස නැහැ නම් එතකොට මේක තිබුණේ කොතනද? එහෙනම් අපි 70ක් හරියට දැනගන්න නැතුව ඒ අනිත්‍ය වෙන ධර්මතාවය තුල ඇත්තක් නිර්මාණය කරනවා නම් හැම දෙම නිරෝධ වෙලා ජීර්ණ වෙලා අනිත්‍ය වෙලා යන ධර්මතාවයන් තුල අපි ස්ථිර වශයෙන් පවතිනවායි කියලා යමක් විශ්වාස කරනවා නම් මෙන්න මේ සෑම කාරණාවකටම කියනවා දෘෂ්ටි කියලා මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා හැම කාරණාවක් තුළම යථාර්ථය දකිනවා නම් සත්‍ය දකිනවා නම් ඒක තුළ නිවීම දකිනවා නම් මේ දකින කාරණා දෘෂ්ටි ඒකට අපි කියනවා සම්මාදිට්ඨි කියලා එහෙනම් මිත්‍යාදිට්ඨි සම්මාදිට්ඨි කියන දෙකේ ස්වરૂපය තමයි යමක් නැහැ නමුත් තියෙනවායි කියලා විශ්වාස කරනවා ඒක මිත්‍යාදිට්ඨි යමක් නැහැ නමුත් යමක් නැහැ කියන එක විශ්වාස කරනවා ඒක සම්මාදිට්ඨි යමක් නැහැ. නමුත් නැහැ කියන එක විශ්වාස කරලා ඒක හරියටම ප්‍රත්‍යක්ෂ කළා ඒක දැනගත්තයි කියලා මෝහයක් ඇති කළාම අර සම්මාව නැවත මිත්‍යාදිත්‍යයට පැමිණෙනවා. එහෙනම් මේ ලෝකේ ඕනම මොහතක Tamanට වැරදෙන හැම මොහතක් ගානේ දිෂ්ටියක් ඇති වෙනවා. ඒ සෑම දෘෂ්ටිය තුළම Tamanට ජාතිය ජරාව භවයක් ඇති වෙනවා. Taman නැවත නැවත සසරට යනවා. සමහර තපස්වරු ඇස වාගෙන ඉන්නවා කන වාගෙන ඉන්නවා කතා බහ නැහැ පරියංකං උජුංකායන් කියලා සති ගණන් මාස ගණන් ඉන්නවා සමහර වෙලාවට ගුරුවරයාට ගිහිල්ලා මම දැන් ගොඩාක් දේවල් දන්නවා හැම දෙය තුළම යථාර්ථය තේරිලා තියෙනවායි කියලා කියනකොට ගුරුවරයා පරචිතයෙන් බලුවා ගමම්ම ගුරුවරයාට ඉනා යනවා ශ්‍රාවකයා තේරුම් ගන්නවා Tamanට වැරදුන බව බගෑපත් ආනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේ පරිචිත්යෙන් දැකපුවේ කාරණාවේ මංගල කරුණ මට දෙසන්න හේතුව මට වැරදුන බව ඔබ වහන්සේගේ ඉරියව් වලින් පේනවා කිව්වාම ගුරුවරයා අනුකම්පාවෙන් කියනවා මේ හැම ගාක් කොළක්ම වේලිලා හැම දෙයක්ම නැවත පොළොවට වැටිලා පස්සෙලා යනවා පස්සලින් පටන් ගත්ත දේ පස්සලටම ඇරිලා යනවා මේක යථාර්ථය දැක්කා දලු දානවා එහෙනම් ඉපදුනා ඒක මෝරනවා පවතිනවා කාපාට වෙනවා කොළ කාපාට වෙනකොට අපි දන්නවා ලෙඩ වුණා වයසට ගියා කියලා ගැලවිලා වැටෙනකොට මැරෙනවා දැන් පොළොවට පස් වෙලා යනවා මේ ඉපදීම පැවැත්ම එහෙම නැත්නම් ලෙඩවීම මරණය කියන මේ සතරනාම් නිමිති නේද මේ ගස් කොළන් වලින් දැක්කේ ඒකට නේද සන්තෝෂ වුනේ එහෙමයි ස්වාමීනි හැබැයි මේකට මුලා වුණා කියන එක දැක්කද තමන් මේක හරියටම දැක්කා මීට වඩා දකින්න දෙයක් නැහැ මේ ලෝකයේ කිසිම කෙනෙකුට දකින්න බැරි තත්ත්වෙන් දැක්කයි කියලා එකක් සිතුවා නේද ඒ මාන්නේ දැක්කද කියලා අනකොට තමයි ඒ ශ්‍රාවකයාට තේරුනේ සතරමා නිමිති දකින්නකොට මෝහයකුත් මන් තුල තිබිලා මාන්නයකුත් තිබිලා මම දන්නේම නැතුව හාංකාරකම කුඩමුකම මට තේරිච්ච තරම් මේ ලෝකේ කාටවත් තේරිලා නැහැ පරම සත්‍ය තේරුණා මේ ලෝකේ සම්පූර්ණම යථාර්ථය පරම සත්‍ය සම්පූර්ණම මං තේරුම් ගත්තයි කියලා උඩඟු වුණා. අන්න වැරදිච්ච තැන් මේ ටික ගුරුවරයා පරිචිතෙන් දැක්කා. එහෙනම් අපේ ජීවිතවලත් අපි මේ දකින හැම ධර්ම කාරණාවත් තුළින්ම මුලා වෙන්නේ නැද්ද? එහෙනම් තපස් ආරාමවල පුංචි කාලේ ඉඳලා තපස් රැකලා අනන්ත අප්‍රමාණ ධාන වඩලා සෑඳ 이르දි ප්‍රාතිහාර තියෙන ඒ වගේ උත්තරමයන් වහන්සේලාටත් මේ වගේ වැරදෙනවා නම් මේ වගේ මුලාවල් ඇති වෙනවා නම් මේ වගේ දෘෂ්ටි නිර්මාණය වෙනවා නම් අපි මේ ලෞකික ජීවිතවල පංචකාම පිනවලා පිනවලා බැරි ගෑයිලා මේ සසර දුකෙන් එතර වෙන්න කියලා අපි මේ පැවිදි ජීවිතය තුළ අපට මොනතරම් වැරදෙන්න ඕනේද මට ඕනම වෙලාවක වැරදෙන්න පුළුවන් ඕනම වෙලාවක මුලාවක් මාතුල නිර්මාණය වෙන්න පුළුවන් කියන මේ නියතමානිකම මේ අවබෝධය නැහැ කියන එකත් විශාල දෘෂ්ටියක් නේද ඕනම වෙලාවක මට වැරදෙන්න පුළුවන් කියලා 100න් ඉන්නවා නම් අන්න එයා තුළ සම්මා දිට්ඨිය පවතිනවා ඕනම නාම රූපයකින්, ශබ්දයකින්, වර්ණයකින්, ගන්ධයකින්, රසයකින්, ඕජාවකින්, ස්පර්ශයකින් මාව මුලා කළ හැකි ඒ තරම් මම දුර්වලයි කියන මෙන්න මේ අවබෝධයේ නියතමානිකම මේ වැටහීම අපි තුළ තිබුණා නම් අන්න සම්මා දිට්ඨිය අපි තුළ තියෙනවා. අපි හිතාගෙන පුළුවන් ද මායයට මාව පරාජය කරන්න. පුළුවන් නම් මාව පරාජය කරලා පෙන්වන්න කියන මාන්නය තුළම පෙරදිලා ඉවරයි. මායя එන්න දෙයක් නැහැ. මායя එන්න කලින් අපි අපිවම පරාජය කරලා ඉවරයි. ඒ ඉතුවක්කාරකමින් අපි පරාජයටපත් වෙලා ඒ මාන්නය තුලින් අපි පරාජයටපත් වෙලා නැති මාරයක එක යුද්ධ කරන්න ලෑස්ති වෙලා ඒ ඇති කරගත්ත පටිගයට द्वේෂයට අපි පරාජයටපත් වෙලා මෙන්න මේක වෙන්න පුළුවන් අපේ වර්තමානයේ අපි ජීවත් වෙන මානසිකත්වය මිත්‍යාව හඳුරන්නේ නැත්නම් ඇත්තටම සම්මාව කියන එක මොකද්ද කියලා හඳුනන්නේ නැත්නම් මේ දෘෂ්ටි වලින් නිදාස් වෙලා සම්මාදිට්ඨියටපත් වෙන්නේ කොහමද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් මේ හැයෙන එක දෙයක්වත් ඒ සැබවීම අපිට තේරිලා නැහැ. ඒ හැම දෙයක් තුළම නොතේරෙන දෙයක්, නොහැච්ච දෙයක්, සැඟවිච්ච දෙයක් තියෙනවා. මෙන්න මේක දකිනවා නම් එයා සම්මාදිට්ඨියට පැමිණිලා දකින හැම දෙයක් තුළින්ම සම්පූර්ණයෙන් අපිට දැකිලා නැහැ. සියලුම දේවල් අපට තේරිලත් නැහැ. හැම දෙයක් තුළින්ම අපට පෙනිච්ච නැති එකක්, දකින්න බැරි වෙච්ච එකක්, අපේ අවබෝධයට වැටෙච්ච නැති එකක් තියෙනවා. මෙන්න මේක දකින්න පුළුවන් නම්, නියතමානීව මේක පිළිඅරගෙන දකින්න පුළුවන් නම්, එයා සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක්, එයා සෝතාපට්ටි සාර්ය ශ්‍රාවකෙන් අපි කතා කරන හැම දෙයක්ම ප්‍රඥාවෙන් පරිපූර්ණ නැහැ. හැම තැනම ලෝභ දේශ මොහ තියෙනවා. රාහත් වෙනකම්ම කෙලෙස් අපි තුල තියෙනවා නම් කෙලෙස් ඇත්තා කතා කරන්නේ කෙලෙස් ඇතුව නේද? කෙලෙස් ඇත්තා දකින්නේ කෙලෙස් ඇතුව නේද? කෙලෙස් ඇත්තාට යමක් ඇයෙනවා නම් ඒ ඇයෙන්නේ කෙලෙස් අනුව නේද? එහෙනම් කෙලෙස් ඇත්තාට සිතෙන සිතුවිලි පවා කෙලෙස් වලට අනුව නේද සිතෙන්නේ. ඇයි මේක නියතමානිය පිළිගන්නේ නැත්තේ? රාහත් නැතුව රාහතෙක් වාගේ සිතලා මාන්නේ මුලා වෙන්නේ මක්නිසාද? අපේ ජීවිතවල නැති මාර්ගඵලයක් ඇතයි කියලා අපි මොකටද මේ වගේ දෘෂ්ටි අදාගෙන නඩත්තු කරන්නේ? අපට ඇති මාර්ගඵලයක් නැහැ. අපට ඇති අවබෝධයක් නැහැ. මේක නියතමානීව අවංකව පිළි අරගෙන දැන්වත් නිවැරදි ඵලය වඩන්න, නිවැරදි සම්මාදිට්ඨිය වඩන්න, ඒකට අවංක වෙලා කීකරු වෙලා තථාගතයන් වහන්සේගේ සරණ යන්න දැන්වත් නියතමානීව ඒ නිවැරදි තැනට එන්න එහෙනම් අපේ ජීවිතවල දැන් ඉඳලා අපි කමඨාන වඩන්නට ඕනේ. ඒ වඩන කමඨාන තමයි අපි දකින හැම දෙයක් තුළම අපට පේන්නේ සෑම දෙයක් තුළම පුංචි දෙයක්, ස්වල්ප දෙයක්, පේන්නේ නැති දේවල්, තේරෙන්නේ නැති දේවල් අනන්ත තියෙනවා. හැම දර්ශනය තුළම හැම රූපය තුළම මට පේන්නේ නැති කොටසක් තියෙනවාය කියන මානසිකත්වයෙන් දකිනවා නම් එයා මාර්ගය වඩලා ඉවරයි. එයා සම්මාදිට්ඨියටපත් වෙලා හැයෙන හැම දෙයක් තුළම මට හැයෙන්නේ නැති එකක්, මට වැටෙන්නේ නැති එකක්, මට අවබෝධ වෙන්නේ නැති එකකුත් මේක තුළ තියෙනවා. අපට තේරෙන්නේ නැති අනන්ත දේවල් මේක තුළ තියෙනවා. අපේ ප්‍රඥාවට බොහොම ටිකයි මේ හැයෙන්නේ කියන මානසිකත්වයෙන් සවන් දෙනවා නම් එයා තුළ සම්මාදිට්ඨිය නිර්මාණය වෙලා ඉවරයි. සෑම සිතුවිල්ල තුළම දෝෂ තියෙනවා මට නිවැරදිව සිතන්නවත් බෑ හේතුව මගේ සිතුවිලි වල මේ තරම් අඩුපාඩු තියෙනවායි කියලා සිතන සෑම සිතුවිල්ලක්ම අඩුපාඩු සහිතයි කියලා පිළි අරගෙන සිතනවා නම් ඒ සෑම සිතුවිල්ල තුළම සම්මා චෛතසිකය ඇති වෙලා ඉවරයි එහෙනම් සම්මා සතියෙන් සිතනවායි කියලා කියන්නේ එයා ලෝභ දේශ මොහ නැතුව සිතනවා නෙමෙයි. එයා නිවැරදිව සිතනවා. එයා යථාර්ථයෙන් සිතනවා. පරම සත්‍යයෙන් හිතනවා. යථාර්ථය තුල එයාගේ නියම මානසිකත්වයෙන් එයා හිතන්න පුරුදු වෙනවා. මේක තමයි සම්මා සතිය කියලා කියන්නේ. අපි මෙච්චර කාලයක් මම සම්මා සතියෙන් සිතුවා. මම ලෝභ දේශ මොහ නැතුව සිතුවා. එහෙනම් මේ වෙනකොට රාත් වෙලා ඉන්න එපාය. මේ වෙනකොට වැඩ ඉවර වෙලා තියෙන්න එපාය. එහෙනම් අපේ ජීවිතය අපිට තේරෙනවා අනන්ත අප්‍රමාණ කෙලෙස් සිටිවිලි පවතිනවා නම් අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා නම් පටිගය තියෙනවා නම් තාම රාගික ඇඟීම් තියෙනවා නම් ඒ කියන්නේ rahat වෙලා නැහැ. එහෙනම් කෙලෙස් තියෙනවා. කෙලෙස් ඇත්තාට සිතෙන්නේ කෙලෙස් ඇතුවමයි කියන ඒ කියන සමීකරණයට අපි එකඟ වෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල මිත්‍යා දුට්ටිය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට නිර්මාණය වෙලා අපි තුල පවතින එකක් මෙන්න මේ යථාර්ථය දැනගෙන දැන්වත් නිවැරදි සම්මා දිට්ඨිය අපි වඩන්නට ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එකවත් දන්නේ නැත්නම් ආර්ය ශ්‍රාවකේ කොහොමද සම්මා දිට්ඨිය ස්පර්ශ කරන්නේ එයා කවදද සෝතාපන්න වෙන්නේ එයා සෝතාපන්න උණයි කියලා කවදද දැනගන්නේ නැති දෙයක් ඇතයි කියලා විශ්වාස කරනවා නම් නැති දෙයක් තියෙනවාය කියලා එයා පිළිගන්නවා නම් එයා මිත්‍යා දෘෂ්ටිකයක් එයා මිත්‍යා දෘෂ්ටි නිර්මාණය කරන කෙනෙක් ඇති දේ ඇති විදිහට දකිනවා නම් හැම දෙයක් තුළම Tamange දැනුම පමණට අනුව තේරෙන දේ පමණක් පිළිගන්නවා නම් ඒක තුළ නොතේරෙන දේ ඇතයි කියලා විශ්වාසය ඇතුව ඒක පිළි අරගෙන එයා ඒක දකිනවා නම් ආනවා නම් සිතනවා නම් එයා සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් ඒක තමයි කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා නියතමානී උජුපටිපන්නයි. එයා අවංකයි. එයා හැම දෙයක් තුළම කීකරුයි. හැම දෙයක් තුළම යථාර්ථය දකිනවා. අනිත් අයගේ යාපත පිණිස සිතනවා. හැම මොහොතකම අනිත් අයට දුක් දෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම සතර පායට වැටෙන්නේ කියන මේ කියන ಗುಣධර්ම හැම එකක්ම නිර්මාණය වෙන්නේ එයා පිළිගන්නවා. එයා මේ දකින්නේ ඇත්ත එකක් නෙමෙයි. ඇයි මීට වඩා එකක් තියෙනවා. ඒක Tamanට පේන්නේ හැයෙන දේ Tamanට ඇත්ත එකක් නෙමෙයි මේ හැයෙන්නේ. මට හැයෙන්නේ නැති දේකුත් මේක තුල තියෙනවා. දැනෙන දේ තුල Tamanට දැනෙන්නේ නැති දේකුලක් තියෙනවා. ඒ Tamanට සිතන දේ තුල Tamanට හිතන්න බැරි වෙච්ච දේ Tamanගේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැති දේකුත් ඒක තුල තියෙනවා. මෙන්න මේක පිළිහරගෙන ජීවත් වෙන නිසා ඒකින ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ මානසිකත්වයෙන් වඩන නිසා එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකය කියලා තථාගතයන් වහන්සේ සාක්ෂි දරනවා. අපට සාක්ෂි දරන්න සිද්ධ වෙලා වෙලා තියෙනවා. ඒකට ප්‍රතික්ෂේප කරන්න බෑ විරුද්ධ වෙන්න බෑ. ඒ සම්මාදිට්ඨියට විරුද්ධ වුණොත් ඒකාන්ත වශයෙන්ම විශ්වය මේ සතරමා භූතය අපට දඬුවම් කරනවා. මෙන්න ආර්ය ශ්‍රාවකේ තමන් තුළ තියෙන සෝතාපට්ටි බලය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය හඳුනා ගන්න නැටි තේරුම් ගන්න නැටි මෙන්න මේ අවබෝධය තුළින් බලනකොට මේ වෙනකොටත් අර ධර්මේ නම් මට හරියටම තේරුණා මේ කියන බණ නම් හරියටම තේරුණා අර කියන ආනාපාන සතිය අර කමඨාන නියමටම තේරුණා කියන්නේ ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට තේරිච්ච එකම තේරිලා කියන එක නේද සාරිපුත්ත මොග්ගල්ලාන මහකාශ්‍යප කියන මේ මහරහතන් වහන්සේලාට තේරිච්ච විදියටම මට තේරුණා කියන එක නේද ඒ කියන්නේ මට තේරිලා තියන්නේ මගේ ප්‍රඥාවට අනුව මට තේරිච්ච නැති ටිකක් තියෙනවා කියන ඒ අවංකව නියතමානීව පිළිගන්න මානසිකත්වයක් නැත්නම් මොකද්ද Tamanට තේරිලා තියෙන්නේ Tamanට තේරිලා නැහැ කෙනෙක්වත් Tamanට තේරිලා නැහැ Tamanගේ මාන්නයවත් Tamanට තේරිලා නැහැ මේ තුලින් Taman උඩඟු වෙනවා අහංකාර වෙනවා මේ දුර්වලකමවත් තේරිලා නැහැ ඒ කියන්නේ ආ සම්මාදිටියේ ඉන්න කෙනෙක් නෙමෙයි සම්මාදිටියේ ඉන්නවා වාගේ මිත්‍යා දිට්ඨිය දිනු කරන කෙනෙක් මිත්‍යා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා වරදවා තේරුම් අරගෙන ආර්ය ශාවකයෙක් වාගේ රඟපාන ඒ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් එහෙනම් මේ වගේ දුර්වලකම් තියෙනවා මේ වගේ අඩුපාඩු තියෙනවා අපි ඒවා નિවරදි කරගෙන අදේ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්නට ඕනේ අදේ ඉඳලා සබෑ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්නට ඕනේ අදේ ඉඳලා નિවරදි ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ආර්ය මාර්ගයේ අපි ඉපදෙන්න අපිට අවශ්‍ය මේ කමඨාන වඩන්නට ඕනේ එහෙනම් සෑම තැනම මේ කියන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි වඩලා තියෙන්නේ. සෑම මිත්‍යා දෘෂ්ටිය තුළම සම්මා දිට්ඨිය තියෙනවා. සෑම සම්මා දිට්ඨිය තුළම මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය 100න් දැනගෙන නිවැරදි කරනකොට ඒ මිත්‍යා දෘෂ්ටියම සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය තුළ මාන්න ඇති වුණාම උඩමුකම අහංකාරය ඇති වුණාම මම හැමදේම අවබෝධ කරලා ඉවරයි. හැම ප්‍රඥාවක්ම ධම්මන් තුළ තියෙනවා. මේ ලෝකයේ සියල්ලම මට තේරෙනවා. සර්වඥතා ඥාණය මට තියෙනවා. තියෙනවා කියලා හිතනවා නම් දැන් ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණ මිත්‍යා දිට්ඨිය වෙලා නැද්ද එහෙනම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මට හැම දෙයක්ම තේරෙනවා. දැන් මගේ වැඩ ඉවරයි. දැන් මං විශාල ඵලයක ඉන්නවා. විශාල අවබෝධයක ඉන්නවා කියන මාන්නිය කවදාරි තේරුම් අරගෙන නිරෝධ කරනකම් තමන්ගේ ප්‍රඥා මට්ටමටයි මේක තේරුනේ. මීට වඩා තේරුම් ගන්න පාරමිතා පුරපු බෝධිසත්වරු මේ ලෝකේ ඉන්නවා. ඊළඟ තථාගතයන් වහන්සේලාගේ පාරමිතාවල් වලට අනුව මීට වඩා තේරෙනවා. කලින් බුද්ධ ශාසනය ප්‍රඥා අධික රාතන් වහන්සේට අපිට වඩා තේරෙනවා. 28 බුදු බුදු වහන්සේලාට අපට වඩා තේරෙනවා මෙන්න මේක පිළිගන්නේ නැත්නම් Tamanගේ දැනුම Tamanට වඩා විශාල වටිනාකමෙන් දකිනවා එයා සකු르දාගාමි වෙන්නේ මේ ලබාපු මිනිසත් භවයේ සෝතාපන්න විතරයි එයා ගිහිලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා එයා සෝතාපන්න කෙනෙක්මයි එහෙනම් අනතේ බවන් අට්ටමන් ආදියන්තිනම් ඊළඟ භවයට යනකොට එයා අනිවාර්යයෙන්ම සෝතාපන්න ඵලයක ඉන්න කෙනා සකු르දාගාමි මාර්ගයට යන්න ඕනේ නැත්නම් සකු르දාගාමි ඵලයට යන්න ඕනේ මේක කියන මාන්නය මේ කියන මිත්‍යා දෘෂ්ටිය කඩනකම් එයාට කවදාවත් සකු르දාගාමි මාර්ගයේ ඵලෙ හම්බෙන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එයා සෝතාපන්න වෙනවා සෝතාපන්න ඵලෙම කල්ප ගණන් ඉන්නවා හොඳම උදාහරණය තමයි අපේ අනේ පිටි සිටුතුමා මේ පොළවේ ඉන්නකොටත් එයා සෝතාපන්නයි දිව්‍ය ලෝකේ යනකොට ඊළඟ භවයේ සකු르දාගාමි මාර්ගයට ගියේ නෑ එයා එතන සෝතාපන්නයි එහෙනම් අපේ ජීවිතවල මෙන්න මේ දුර්ලකම් නිවැරදි කරන්නට ඕනේ අපි පාර්ග ඵලයේ කියලා ඒ මාර්ගඵලයක් තුලම අපි යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් නිර්මාණය කරනවා නම් මාන්නයක් නිර්මාණය කරනවා නම් අපේ දැනුමට අවබෝධයට අපි තුල පවතින ಗುಣධර්ම වලට නැති වටිනාකමක් දීලා ඒක නඩත්තු කරනවා නම් ඒ කාන්ත වශයෙන් අපේ ඊළඟ ඵලයට අපි අනයක් ගාලා ඉර කරනවා එහෙම නැත්නම් ඊළඟ ඵලය අපිම අපි විසීම ප්‍රතික්ෂේප කරනවා මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ මෙන්න මේ අඩුපාඩුකම් අපි හරිගස්ස ගන්නට ඕනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන මේ ලබාවු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්නට අපිට අදහසක් තියෙනවා නම් ඒකනම් අපේ එකම ප්‍රාර්ථනාව අදිස්ථානය මෙන්න මේ කියන මිත්‍යා දෘෂ්ටි අනන්ත අප්‍රමාණ අපිව වෙලාගෙන ඉන්නවා අපි මුලාවේ ඉන්නවා ඒ හැම දෘෂ්ටියක්ම ගලවන්න දැන් අපේ ಗುಣධර්ම වැඩිලා අපි ගොඩාක් ගුණයාපත් කියලා හිතනවා නම් වහාම ඒක දෘෂ්ටියක් කියලා දැනගන්න රාහත් වෙනකම්ම ಗುಣධර්ම වඩන්නට ඕනේ රාහත් වෙනකම්ම පාරමිතා පුරන්න කරන්නට ඕනේ. රාහත් වෙනකම්ම කෙලෙස් තියෙනවා. එහෙනම් තමන් රාහත් වෙලා නැත්නම් අපේ ಗುಣධර්ම ගැන මොන පාරට්ටුවක්ද? ඒකට මොන චරිත සාතිකයක්ද? අපි මේ වඩන්නේ උඩඟුකමක්, මේ වඩන්නේ මාන්නයක්, නැති වටිනාකමක් අපි තුල අදාගෙන අපි නැවත නැවත දෘෂ්ටි හදනවා කියන එක මේ පුංචි දේවල් තේරෙන්නේ නැත්නම් මොනතරම් නිന്ദාසාගත මිනිසත්කමක් අපිට ලැබිලාද? මොනතරම් දුර්වල චරිතයක්ද අපේ? එහෙනම් මේ වගේ දුර්වලකම් නිවැරදි කරගන්න මේ වගේ මුලා වෙච්ච තැනන් නිවැරදි කරගන්න අපේ අඩුපාඩුකම් හැම දෙයක්ම අදාගන්න කාලය ඇවිල්ලා ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාන කාලය දැන් පැමිණියා ඒ කාන්ත වශයෙන්ම අපි සියලුම දෙනාගේ මිනිසත් භවය මේ කියන භවයේම අවසන් වෙනවා. අපි සියලුම දෙනා රහත් වෙලා පිරිනිවන් පානවා. ඒ නිසා අපි කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. කිසිම දෘෂ්ටියකට මුලා වෙලා නවතින්නේ අපි රහත් වෙනකම් හැම දෙයක්ම දෘෂ්ටියක් වශයෙන් දකිනවා. හැම හැම අවබෝධයක්ම ප්‍රතික්ෂේප කරනවා. හැම ගුණයක්ම හෙලා දකිනවා. හේතුව රහත් වෙනකම් අඩුපාඩු තියෙනවා නම් ඇයි අපේ ගුණයට අපි ප්‍රශංසා කරන්නේ? වටිනාකමක් දෙන්නේ හැම දෙයක්ම අපහාස කරලා එලා දැකලා හැම ගුණයක්ම ප්‍රතික්ෂේප කරනවා අපි දන්නවා rahat වෙලා නැහැ. එහෙනම් අගුණ තියෙනවා. අගුණ ටික අර ಗುಣ වලින් අපි යටපත් කරනවා. දැන් මේ විදියට මට පේනවා. දැන් මේ විදියට මට හිතෙනවා. දැන් මගේ චරිතවල මේ මේ අඩුපාඩු ඇතිලයි කියලා අර වටිනාකම් දීලා අර හදන්න තියෙන කෙලස් ටික යටගාලා අපි තව තවත් ඉපදෙන්න මුලාවත් දුක්තියක් නේද මේ හදාගෙන නඩත්තු කරන්නේ නියතමානි වෙලා හැම ගුණයක්ම ප්‍රතික්ෂේප කරන්න හේතුව ගුණය ගුණයමනේ හොඳ දේ හොඳමනේ ඉතින් ඒක චරිත සාත්‍තික කරලා ලිය කියලා රාමු කරලා දාන්න දෙයක් නැහැ. අගුණ ටික හදන්න, අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරන්න. එහෙනම් ಗುಣ ටික පැත්තට දාලා අර දුර්වලකම් ටිකයි අර අසත්පුරුෂ අගුණ ටිකයි හොයලා හොයලා නිවැරදි කරන්න. එහෙනම් හැම මොහොතක් ගානේ අවබෝධ වෙන හැම එකක්ම ප්‍රතික්ෂේප කරන්න. හේතුව ඊට වඩා ප්‍රඥාවන්තයට යමක් තේරෙනවා නම් ඒක Tamanට තේරිලා නැත්නම් ඇයි මේ තේරිච්ච එකට අපි සන්තෝෂ වෙන්නේ? සෑයීමටපත් වෙන්නේ. ඒ සෑයීමටපත් වෙලා සන්තෝෂ වෙලා පිහිටියනවායි කියන්නේ තවත් දුට්ටියක් ඇදුවා නේද? තවත් වටිනාකමක් ඒ දැනුමට දුන්නා නේද? තවත් මුලාවක් අදාගත්තා නේද? නැවත ජාති ජරා භවයක් නිර්මාණය කරගෙන ඒක උරුම කරගත්තා නේද? මේ වගේ දුර්වලකම් අදාගත්තේ නැත්නම් කොහොමද මේ මිනිසත් භවයේ rahat වෙලා පිරිණිවන් පාන්නේ? මේ ලබාපු මිනිසත් භවයේවත් තථාගතයන් වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාවට පිං සිද්ධ වෙන්න ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිණිවන් පාන්න හැම දෘෂ්ටියක්ම ප්‍රතික්ෂේප කරන්න මම සෝතාපන්න උණයි කියලා දැනුණත් ඒක පිළිගන්න එපා. ඒක පිළි අරගෙන ඒක දෘෂ්ටිගත වෙනවයි කියලා කියන්නේ මගේ වැඩ ඉවරයි. දැන් මම වැඩ ටික කරගෙන තින්නේ කියන මාන්නේ නිසා සකු르දාගාමි ඵලය ඈත් වෙන්නේ නැද්ද? බැරි වෙලාවත් ඒක සෝතාපන්න ඵලයක් නැතුව මිත්‍යා ඵලයක් නම් මිත්‍යා දෘෂ්ටියක් නම් මිත්‍යා අවබෝධයක් නම් කවදාවත් මේ මිත්‍යා ඵල දෘෂ්ටියක් නිසා මාර්ග ඵලයක් තියෙනවයි කියලා විශ්වාසය නිසා කවදාවත් අපට ඵලයක් වෙන්නේ නැහැ. එහෙනම් නැති ඵලයක් විශ්වාස කරපු නිසා නැති ඵලයක් තියෙනවා නැති දෙයක් අපි හදාගෙන ඉන්නවා අපේ වැඩ ටික කරගෙන ඉන්නවායි කියන දේ තුලින් පරාජිකා වෙලා ඵලයකුත් නැහැ මානකමත් නැහැ උපසම්පදාවත් නැහැ මොනතරම් ඌනියමක් අපි කරගෙන ඉන්නවද අපේ ජීවිතවල අපේ තපස්කම් වලට ඒ නිසා නැති ගුණයක් කියලා පරාජිකා වෙන්න එපා. උත්තරී මනුෂ්‍ය ධර්ම දේශනා කරලා අනිත් අයට කියලා අපේ වැඩ ටික දැන් අපි කරලා තියන්නේ කියලා අනිත් අය ඉදිරියේ පාරට්ටු කරලා ගුණ කියලා මානකමයි උපසම්පදාවයි නැති කරගන්න එපා. හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න හේතුව රාහත් වෙනකන් අනාගාමි තත්ත්වයේ පවා අපි ළඟ කෙලස් තියෙනවා නම්, ලෝභ දේශ මොහ සියුම් ලෙස තියෙනවා නම් අපිට මේ ඵලයේ ගැන සන්තෝෂ වෙන්න බෑ නේද? සෝතාපන්න වෙලාත් නැවත ඉපදෙනවා නම් නැවත අපට මේ ලෝකේ ඒ ඒන් කොටාගෙන රස්සාවල් කරගෙන ගෙවල් දොරවල් අද අර අදගෙන ඒ කුසල් අකුසල් දෙකට වන්දි ගෙවාගෙන අඬාගෙන වැළපීගෙන ලෙඩ වෙලා වයසට ගිහිලා නැවත නැවත දුක් විඳින්න හේතු සැකසීලා තියෙනවා නම් මේ ඵලය ගැන අපට සන්තෝෂ වෙන්න බෑ හේතුව තාම ඉපදීම නැවතිලා නැහැ සකු르දාගාමි ඵලයට අපට සන්තෝෂ වෙන්න බෑ හේතුව තාම ඉපදීම නැවතිලා නැහැ අනාගාමි ඵලයට සන්තෝෂ වෙන්න බෑ හේතුව ඉපදීම නැවතිලා නැහැ එහෙනම් රාත් ඵලයේදී තමයි අපට සන්තෝෂ වෙන්න පුළුවන් අපේ අවාසනාව රාහත් ඵලයේ සන්තෝෂ වෙන්න එතන පුද්ගලයේ සත්‍යයක් නැහැ රාතන් වහන්සේ හැමදේම 70 70 සැටි බලාගෙන නිස්සබ්ද වෙන්නවා උන්වහන්සේ තුල ප්‍රීතියකුත් නැහැ උන්වහන්සේ තුල දුකකුත් නැහැ දුකයි සපයි එක වාගේ තියෙනවා යන්න දියාවකුත් නැහැ එන්න දියාවකුත් නැහැ වඩන්න දෙයක්කුත් නැහැ ප්‍රතික්ෂේප කරන්න දෙයක්කුත් නැහැ එහෙනම් අටලෝ ධාම සම්පූර්ණ නිරෝධ කරපු මානසිකත්වයට එනකම් කිසිම දෙයක් පිළිගන්න එපා ඒක තුළ මිත්‍යා දෘෂ්ටි හදාගන්න එපා. වටිනාකම් දීගෙන මාන්නය හදාගෙන නැවත නැවත ජාති ජරා භව හදන්න එපා. මේ වගේ දුර්වලකම් තියෙනවා නම් නියතමානිව අවංකව ඒවා නිවැරදි කරගන්න. ඒ සේරම මාර්ගඵලවල දෘෂ්ටි අයින් කරන්න. අවබෝධ දෘෂ්ටි අයින් කරන්න. මේ මේ ಗುಣ තියෙනවායි කියලා ಗುಣ දෘෂ්ටි ටික අයින් කරන්න. කමඨාන් වැඩිලා නම් කමඨාන් දෘෂ්ටි අයින් කරන්න. භාවනාව මේ තරම් දියුණුයි කියලා භාවනා දෘෂ්ටි තියෙනවා නම් ඒවා අයින් කරන්න. වස් පිළිබඳව උපසම්පදා දෘෂ්ටි තියෙනවා නම් වස්තු දෘෂ්ටි ටිකත් අයින් කරන්න මානකමේ තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව තමන්ගේ සීලය පිළිබඳව දෘෂ්ටි තියෙනවා නම් ඒ සිල් දෘෂ්ටි ටිකත් අයින් කරන්න හැම දෘෂ්ටියකින්ම නිදාස් වෙච්ච කෙනා තමයි රාතන් වහන්සේ එහෙනම් තාම අපි සිල් දෘෂ්ටි තියෙනවා නම් වස් දෘෂ්ටි තියෙනවා නම් අපි තුල ගුණධර්ම දෘෂ්ටි තියෙනවා නම් අපි තුල භාවනා දෘෂ්ටි තියෙනවා නම් කමඨාන් දෘෂ්ටි තියෙනවා නම් අපි තුල ගුණධර්ම වැඩුවා මේ මේ ගුණ තියෙනවායි කියලා එහෙම වටිනාකම් දෘෂ්ටි තියෙනවා නම් අපි තුල ධර්ම ඥාන දෘෂ්ටි තියෙනවා නම් අපි තුල ධර්ම දැනුම දෘෂ්ටි තියෙනවා නම් ඒ හැම දෘෂ්ටියක්ම අපි දැන් ප්‍රතික්ෂේප කරන්නට ඕනේ දැන් අපේ මිනිසත් භවයේ අවසාන අධියර පැමිණියා ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පාන අවසාන මොහොතට අපි පැමිණියා අපේ සියලුම කුසල් එකවර පරිසම් දුන්නා හැම පිනක්ම එකවර පරිසම් දුන්නා එහෙනම් මේ මොහොතේදී අපේ සියලුම දෘෂ්ටි ටික මෙච්චර කාලයක් සංසාරේ නඩත්තු කරපු හැම දෘෂ්ටියක්ම අත්හැරලා දාලා නියතමානි වෙලා අවංක වෙලා රාත් වෙනකන් කිසිම දෘෂ්ටියකට ඉර වෙන්නේ නැතුව කිසිම දෘෂ්ටියකට මුලා වෙන්නේ නැතුව කිසිම දෘෂ්ටියක් නඩත්තු කරන්නේ නැතුව මේ කියන කමඨාන වඩමු හැම තැනම හැම නාම රූපයක් තුළම තියෙන දෘෂ්ටි පුද්ගලයා නිරෝධ වෙනකන් ඒ කියන නිරෝධ සමාපත්තියටපත් වෙනකම්ම අපි යම්කිසි දෘෂ්ටියකට අවු වෙනවා එහෙම නැත්නම් දෘෂ්ටි අපිව මුලා කරගන්නවා මෙන්න මේ දුර්වලකම 100න් දැකලා නිවැරදි කරන්නට ඕනේ ඒ හඩුපාඩු අපි නිවැරදි කරලා අපි හැමෝම රාත් වෙලා පිරිනිවන් පාන්න මේ කියන කමඨාන වඩන්නට ඕනේ. එහෙනම් අසකන දිවනාසයේ සමසිත තුලින් උදෑසන පටන් ගත්තාම රාත්‍රී නිින්දට යනකම් අපි දෘෂ්ටි නිර්මාණය කරනවා. අපි නොදැනුවත්ව දෘෂ්ටි වලට මුලා වෙනවා. මෙච්චර කාලයක් අපි මෙච්චර වත්කම් තියනවා කියලා දෘෂ්ටි ඇදුවා. මේ සේනාසනේ විහාරාධිපති කියලා දෘෂ්ටි ඇදුවා. මේ නිවසේ අයිතිකාරයා කියලා දෘෂ්ටි ඇදුවා. මේ මේ වාහන කබල් ගැන මේ මේ යක කඩකුට්ටි වල අයිතිකාරයා මම කියලා දෘෂ්ටි ඇදුවා. ආවල් ආයතනයේ ආවල් නිලධාරියා ආවල් තනතුරු තියෙනවායි කියලා දෘෂ්ටි ඇදුවා. මෙච්චර වත්කම් තියෙනවායි කියලා දෘෂ්ටි ඇදුවා. මම මේ වගේ ශ්‍රේෂ්ඨයි සමාජයේ පිළිගත් කෙනෙක් කියලා දෘෂ්ටි ඇදුවා. මේ වගේ දෘෂ්ටි දැන්වත් නියතමානි වෙලා පුද්ගලයේ සත්‍යයක් නැත්නම් මේ වගේ දේවල් හදාගෙන නඩත්තු කරන මොනතරම් මෝඩකමක්ද අපි අඥානකම ගැන ලැජ්ජා වෙලා පුද්ගලයේ සත්‍යයක් නැත්නම් මේ දෘෂ්ටි පවතින විදියකොත් නැහැ හැම දෘෂ්ටියක්ම ප්‍රතික්ෂේප කරලා හැම දෙයක්ම අත්හැරලා තමන්ගේ නියතමානිකමෙන් දැන්වත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න මේ කමඨාන වඩමු හැම ආයතනය තුළම පවතින සියලුම දෘෂ්ටි ටික නිරෝධ කරලා සම්මා දුට්ටි ටික වඩාගෙන මේ ලබාපු මිනිසත් භවයේ දවසෙන් දෙකෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන රාතන් වහන්සේ නමක් වශයෙන් අපි මේ ගෞතම බුද්ධ ශාසනයට හරියත් බෝධියෙන් අපි එකතු වෙන්නට ඕනේ මේ සම්බුද්ධ ශාසනය රාතන් වහන්සේලාගෙන් අලංකාර කරන්නට ඕනේ තථාගතයන් වහන්සේගේ පාරමිතාව වඩා වඩා තාලෝකමත් කරන්නට ඕනේ දීප්තිමත් කරන්නට ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලාගෙන් අඩුවක් නැහැ කියලා ලෝකෙට පෙන්වන්නට ඕනේ සෑ සෑම සත්වයක්ම මේ කියන නාම රූප වලින් ලෝභ දේශ මොහ වලින් දුක් විඳිනවා. ගොඩාක් කට්ටිය මේ ලෝභ දේශ මොහ වලින් දුක් විඳින එක සැපයි කියලා හිතාගෙන දෘෂ්ටිගත වෙලා ඉන්නවා. හැම කෙනාම මේ දුකෙන් නිදහස් වෙන්න බැරුව දුක් විඳලා විඩාවටපත් වෙලා අර දැලේ පැටලිච්ච මාළුවෝ වාගේ යන්නේ නමක් නැතුව අසරණ වෙලා ඉන්නවා. අපි ඉස්සෙල්ලාම මේ කියන සම්මා දිට්ඨිය වඩලා හැම දිෂ්ටියකින් අපි නිදහස් වෙලා රාතන් වහන්සේ නමක් බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානය ලෝකසත් තථාගතයා රාහත් බෝධියෙන් පිරිනිවන් පාවන එක උන්වහන්සේගේ අදිස්ථාන පාරමිතාවට උන්වහන්සේගේ සම්පූර්ණ බෝධිසත්ව පාරමිතාව සම්පූර්ණ කරන්න අපි උදව් කරන්නට ඕනේ සියලු සත්‍යයන්ට රාහත් වෙලා පිරිනිවන් පාන්න අපි වඩාපු ධර්මය අපි ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය අපි අපිව නිවාගත් ධර්මය අපට තේරෙන විදියට අපේ භාෂාවෙන් සරලව ඒ අයට දේශනා කරලා තේරුම් කරලා දීලා ඒකින රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න ඒ කට්ටියටත් පීඨ වෙලා භාග්‍යතුන් වහන්සේ වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාව ඒ දන් දී පැටමස් ලේන නාරවල දාණය අපි අර්ථමත් කරන්නට ඕනේ ඒකේ වටිනාකම වැඩි කරන්නට ඕනේ ලෝක සත්‍යයට තථාගතයන් වහන්සේගේ ගුණ ටික රාතන් වහන්සේලා තුලින් අපි නැවත එලිදරව් කරන්නට ඕනේ පෑදිලි කරලා දෙන්නට ඕනේ එහෙනම් අපි හැමෝම මේකේන මිත්‍යා දෘෂ්ටි නඩත්තු කරනවා නම් අසකන දිව නාසය සමසිතෙන් මේ වගේ මිත්‍යා දෘෂ්ටි වල මුලා වෙලා ජීවත් වෙනවා නම් හැම මුත්‍යා දෘෂ්ටියක්ම ගලවලා ගලවලා විසි කරන්න ඒ කියන මාර්ගඵල දෘෂ්ටි ගලවලා විසි කරන්න තමන් තුළ තියෙන වටිනාකම් තමන් තුළ තියෙන සීලය තමන් තුළ පවතින මේ වටිනාකම් හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරලා අයින් කරලා තමන් නියතමානී වෙලා දැන් ඉපදිච්ච දරුවෙක් වාගේ අවංකව පිරිසිදු වෙලා දැන් ඉඳලා මේ කියන සම්මාදිටිය වඩන්න තව තවත් මේ කියන මිත්‍යා දෘෂ්ටිය වඩලා නැවත නැවත ඉපදිලා දුක උරුම කරගන්න එපා මේ ලබාපු මිනිසත් භවයේ මේ සියලුම කුසල් පරිසම් දෙන වෙලාවේ හැම පිනක්ම එකවර පරිසම් දෙන වෙලාවේ රාහත් බෝධියට වැඩ කරන්න අපි දක්ෂ වෙමු. නිහතමානීව අවංකව අපේ දෘෂ්ටි ටික පිළි අරගෙන හැම දෙයකින්ම නිදාස් අපි වා වා අවංක වෙලා කාර්යබහුල වෙලා අපි මේකට වැඩ කරන්නට ඕනේ. ඉසගිනි ගත්ත මිනිසයා ඉසනිවනවා වාගේ අපි ඉක්මන් වෙන්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවත් ටිකක් ඉක්මන් වෙමු. ඉසත් එක ඇඟත් ගිනි ගත්ත මිනිසයා වාගේ මේ කින කෙලස් ටික නිවා ගන්නට අපි උත්සාහ කරමු. එහෙනම් මේ කමඨාන වඩලා මේ කියන මිනිසත් භවය තුල ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා මේ කියන ගෞතම තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට රාතන් වහන්සේ නමක් වශයෙන් අපිත් එකතු වෙනවා. එහෙනම් අපි සියලෝම දෙනාගේ මිනිසත් භවය අවසන් කරන්න මේ තියෙන සියලුම මිත්‍යා දුට්ටි ටික අපි මේ වෙනකොට උපාදානය කරගෙන නඩත්තු කරගෙන දෘෂ්ටිගත වෙලා අපි අසු වෙලා ඉන්න සෑම දෘෂ්ටියක්ම අයින් කරලා ඒකින සම්මා දෘෂ්ටිය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කමඨාන අසකන දිව නාසය සමසිත තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වඩලා ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට තවත් රාතන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයට අපි තුලින් පූජා වෙන්නට මේ කමඨාන මේ කමඨාන තුලින් ලබාගත් ආ වූ ධනම අවබෝධය ඒ ඒකාන්ත වශයෙන්ම අපගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි